අයබෝවන් අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සැවෙත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක් ගැන. ඔව්. එතනදී. හ්ම්හ්. මෝලිය පග්ගුණ කියලා භික්ෂුවක් හිටියා. උන්වහන්සේ අර භික්ෂුණීන් එක්ක ටිකක් ඒ කියන්නේ ඕනවට වඩා සමීපව ඇසුරු කළා නේද? ඔව්. ඒක නිසා ප්‍රශ්න වගේකුත් ඇති වෙලා තියෙනවා. කවුරු හරි අර භික්ෂුණීන්ට බැන්නොත් මෝල්‍ය පග්ගුණ හාමුදුරුවන්ට තරහ යනවා. හරියදම හරි. ඒ වගේම උන්වහන්සේට කවුරු හරි දොස් කිව්වොත් අර භික්ෂුණීන්ට තරහ යනවා. රණ්ඩු වෙන තත්ත්වයක්. ඉතින් මේ කාරණේ බුදුහාමුදුරන්ට තාරාංචි වෙනවා. උන්වහන්සේ මෝල්‍ය පග්ගුණ තෙරුණව කතා කරනවා නේද? ඔව් කතා කරලා අහනවා මේ කතාව ඇත්තද කියලා. ඊට පස්සේ තමයි අර මූලික අනුශාසනාව කරන්නේ. මොකද අනුශාසනාව? උන්වහන්සේ කියනවා ගිහි ජීවිතයේ දාලා ශ්‍රද්ධාවෙන් පැවිදි වුණාම මේ වගේ ඇලීම් බැඳීම් හරියන්නේ නැහැ කියලා. තමන්ට හරි තමන් ආශ්‍රය කරන අරට හරි කවුරු මොනවා කිව්වත් බැන්නත් ගැහුවත් සිත කිලිටි කරගන්න එපා. නරක වචන කියන්න එපා. ඔව්. ඒක හරි වැදගත්. උන්වහන්සේ කියනවා ඒ කාලේ භික්ෂූන්ගේ එක වේලක් වළඳන්නේ කියලා මතක් කරලම ඇතිලු. ආ වෙඩි විස්තර ඕන වෙලා නෑ. නෑ. හරියට හොඳට පුහුණු කරපු අශ්වයෝ එන්න රතයක් වගේ. දක්ෂ රියදුරාට පොඩි ඉංගියකින් පාලනය කරන්න පුළුවන්. ඉගිනි මනස හොඳට දියුණු කරගෙන හිටපු නිසා. ඔව්. පොඩි ඉංගියක් ඇති හික්මෙන්න ඒක දෙවනි කාරණේ මනස දියුණු කළාම හික්මීම කොච්චර ලේසියිද කියන එක. එතකොට කුසල් වඩන එක ගැන උපමාවක් තියෙනව නේද? තියෙනවා. සල්වණයක තියෙන පිළිල, ඒ කියන්නේ වල් පැලැටි උදුරලා දාලා හොඳ සල්ගස් ටික බලාගත්තම වනය සරුවට හැදෙනවා. අන්න ඒ වගේ හිතේ තියෙන අකුසල් අයින් කරලා කුසල් දියුණු කරන්න මහන්සි වෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට තමයි ශාසනය දියුණුවක් වෙන්නේ. ඒක තුන්වෙනි කාරණය කුසල් වඩන්න උත්සාහයක් ඕන. හරි. එතකොට මේ බාහිර පෙනුමට වඩා ඇතුළත ස්වභාවය වැදගත් කියන එක පැහැදිලි කරන්න තමයි අර වේදේහික ගෘහිණියගේ කතාව ගේන්නේ නේද? අනිවාර්යයෙන්ම වේදේහික මුලින් හරි ප්‍රසිද්ධයි නිශ්ශබ්ද යටහත් කීකරු කෙනෙක් කියලා. හැබැයි එයාගේ දාසිය කාලි ටිකක් කල්පනා කරනවා ඇත්තටම හාමිනේ මෙහෙමද? නැත්තම් මම වැඩ හරියට කරන නිසාද කේන්ති නොගන්නේ කියලා. එදින එයා පරීක්ෂා කරනවා. ඕ දවසක් ටිකක් පරක්කු වෙලා නැගිටිනවා. එතකොට වේදේහිකා නලල රැලි කරලා පොඩි අකමැත්තක් පෙන්නනවා. හරි. දෙවනි දවසේ තව ටිකක් පරක්කු වෙනවා. එතකොට ටිකක් සැරෙන් කතා කරනවා. තුන්වෙනි දවසේ බනිනවා. එන්නෙනම සැර වැටි වෙනවා. ඔව්. අන්තිමේදී දවසක් කාලෙත් තවත් පරකෝනාම වේදිකාට හොඳටම කේන්ති ගිහින් දොර අගුලා කරගෙන අනේ කාලීගේ ඔළුව පලනවා. අප්පා. ඉතින් අර මුලින් තිබ්බ හොඳ නම සේරම ඉවරයි. දරුණු කෙනෙක් කේන්තිකාරියක් කියලා අපකීර්තිය පැතිරෙනවා. ඉගනේ සැබෑ ශාන්තකම යටහත්කම තියෙන්නේ Tamanට ප්‍රශංසා ලැබෙනකොට විතරක් නෙනේ. හරියටම. අකමැති දෙයක් වුණත් නොසැලී ඉන්න පුළුවන් නම් විතරයි ඒක ඇත්ත ගුණයක් වෙන්නේ. මේක තමයි හතරවෙනි පාඩම. හ්ම්. එතකොට අපි අනිත් අයගෙන් අහන වචන ගැනත් බුදුහාමුදුර කතා කරනවා නේද? නොඑක් විදියේ වචන. ඔව්. උන්වහන්සේ කියනවා ක්‍රම පහකට වචන එන්න පුළුවන් කියලා. මොනවද? එකක් සුදුසු කාලයට හෝ නුසුදුසු කාලයට දෙක ඇත්ත හෝ බොරු තුන මොලොක් හෝ රළු හතර අර්ථවත් හෝ අනර්ථවත් පහ මෙත් සිතින් හෝ ද්වේෂ සිතින් ඉතින් මේ කොයි විදිහේ වචනයක් ආවත් ප්‍රතිචාරය වෙන්න ඕන සිත කිලිටි කරගන්නේ නැතව හැමෝටම මෛත්‍රිය පතුරවන එක විතරයි. ඒ වගේ නොසෙල් වෙන මනසක් හදාගන්න එක ලේසි නෑමේ. ඒකට උපමා තියෙනවද? හරිම බලවත් උපමා හතරක් තියෙනවා. එකක් තමයි මහ පොළොව. පොළොව වගේ. ඔව්. කවුරු හැරුවත්, කෙල ගැහුවත්, කුණු දැම්මත් පොළව කම්පා වෙන්නේ නැහැ. පිළිකුල් කරන්නේ නැහැ. ඒ වගේ ස්ථාවර වෙන්න ඕනේ. අනික ආකාශය. අහසේ සායම් දෙලින් රූපන් දෙන්න බෑ වගේ සිතත් අල්ලගන්න බැරි නොඇලෙන නිදහස් වෙන්න ඕනේ. හරි. තුන්වෙනි එක. ගංගා නදිය. ලুকু ගඟක්. පොඩි හුලුවත්තකින් රත් කරන්න බෑනේ. බෑ තමයි. ඒ වගේ සිත ගැඹුරු නොකැලමෙන සුළු වෙන්න ඕනේ. හතරවෙනි එක තමයි හොඳට පදම් කරපු බලල්හම් පසුම්බියක්. බලල්හම් පසුම්බියක්. ඔව්. ඒක හරිම සිනින්දුයි, මෘදුයි. ගැහුවට සරසර බරබර ගාලා සද්දයක් එන්නේ නැහැ. ඒ වගේ සිතත් මෘදු, ගැටෙන්නේ නැති එකක් වෙන්න ඕනේ. මේ උපමා හතරම හරිම ගැඹුරුයි. ඒත් මේ හැම එකටම වඩා හිතේ තදින්ම වදින උපමාව තමයි අර කියතු උපමාව නේද? ඇත්තෙන්ම. ඒක තමයි පස්වනි සහ බලගතම කාරණය. භාග්‍යවතුන් වහන්සේ කියනවා හිතන්දලු නපුරු සුරු කන්දයමක් යවිලා දෙපැත්තේ මිත තියෙන කියතකින් කෙනෙක්ගේ ඇත්පා කපනවා කියලා. හිතන්න තමාරුයි. ඒ වෙලාවේදීවත් අර සුරුන්ත ද්වේෂසිතක් ඇති කරගත්තොත් ඒකේනා බුදුන්ගේ අනුශාසනාව පිළිපදින කෙනෙක් නෙමෙයිලු. ඒ කියන්නේ ඒ වගේ දරුණුම තත්වයකදීත් මෛත්‍රී පවත්වන්න ඕන. ඔව් මුළු ලෝක සත්‍යයටම මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි අවධාරණය. ඒක නම් ඇත්තටම ඉවසීමේ පරම සීමාව වගේ භාග්‍යවත මහන්සි කියනවා නේද මේ කියත උපමාව නිතර මෙනෙහි කරන කෙනාට ඉවසන්න බැරි වචනයක් මේ ලෝකේ නැහැ කියලා. ඒක තමයි. ඒක තමයි අවසාන නිගමනය. මේ කියත උපමාව නිතර සිහිපත් කරන එකම බොහෝකල් හිතසුව පිණිස පවතිනවා කියලා දේශනා කරන්නේ. ඒකෙන් ලැබෙන මානසික ශක්තිය අතිමහත්. එහෙමනම් මේ සාකච්ඡාවෙන් පස්සේ අපිට ඇත්තටම ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි අනිත්‍ය මොනතරම් දරුණු දේවල් කිව්වත් කලත් ඒකට අපි දෙන මානසික ප්‍රතිචාරය අපිට ම පාලනය කරගන්න පුරුවන් කියන එක. ඔව්. ඒ වගේම ඒ වගේ වෙලාවකදී අර මෛත්‍රී ශක්තිය, ඒ කියන්නේ කොච්චර දුරට අපිට වර්ධනය කරගන්න පුළුවන්ද කියන එක ගැනත් නේද? ඇත්තෙන්ම. ඒ ගැන මෙනෙහි කරන්න ඉඩ තියලා අපි අදට සමුගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්.